ඉන්දික මහත්මයා අවසරයි අපේ හැමදෙරේ ඔබ වහන්සේට ඇහෙනව නේද? ඇහෙනවා. හරි. අපේ හැමදෙරේ අතන අර ඔබ වහන්සේ දැන් දේශනා කරනකොට තීන මිද්ද චෛතසිකය ගොඩක් වෙලාට නින්දත් එක්ක සම්බන්ධයක් වගේනේ. ඒ කියන්නේ අපේ හැමදෙරේ ඇහැරලා ඉන්න වෙලාවටත් සාමාන්‍යයෙන් තීන විද්‍ය ඒ කියන්නේ රැයට නිදා ගන්න වෙලාවට එහෙම නැත්නම් සුපුරුදු වෙලාවටම ඇති වෙන එකක් නෙමෙයි නේද අපි හඳුරන්නේ. ඒක ලෝභ මූලික සසංකාරික සිත් සහ ද්වේෂ මූලික සසංකාරික සිත් ඇති වෙන ඕනම මොහොතක ඇති වෙන්න පුළුවන් රෑද දවල්ද උදේද වැඩ කරන ගමන්ද නිදා ගන්න ගමන්ද නිදා ගන්න වෙලාව ඒක අදාළ නැහැ. ආ එහෙම අපහන්තරනේ මට එතන අර ප්‍රශ්නේ තිබුණේ ඒ කියන්නේ නිින්ද කියන එක අපිට අත්‍යවශ්‍ය දෙයක් වගේනේ හැමදෙරනේ මේ එතන. ඔව් ඒක ඒක හොඳ තැනක්. ඒකයි මම පැහැදිලි කළේ. දැන් අපට කයේ තෙහෙට්ටුව නිසා කයට විශ්‍රාමයක් දෙන්න, විවේකයක් දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි ඒකකය අවශ්‍යතාවයක්. රහතන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේටත් ඒ අවශ්‍යතාවය මතුවෙනවා. මේක උපකරණයක් වගේනේ. නිසා මේක දවස මුළුල්ලේම වෙහසුවෙන් පස්සේ ඒකට විවේකයක් දෙන්න ඕනේ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ ටික වෙලාවක් සැතපෙන්නේ. හැබැයි ප්‍රත්‍යඥයාට ප්‍රශ්නේ තියෙන්නේ අර කය තෙහෙට්ටුව දැනෙනකොට ඒත් එක්කලා මේ චිත්තචෛතසිකයන්ගේ මැලි බවත් ඒකත් එක්ක මතුවෙන්න ගන්නවා. මොකද ප්‍රත්‍යඥ සත්වයාට මේ නාම රූප ධර්මයන් අන්‍යෝන්‍යව ප්‍රත්‍ය වෙනකොට රහතන් වහන්සේටත් එහෙම තමයි. නමුත් ඒ ප්‍රත්‍යභාවය නිසා ප්‍රතඥයාට කයේ ඇති වෙන තත්වයන් මනස විසින් එයා දැඩිව සති සම්පජාඤ්ඤයෙන් තොර උපාදාන කරගෙන ගන්නවා. සිතේ ඇති වෙන තත්වයන් කයට දැඩිව ගන්නවා. ඉතින් අන්නේ ගන්න නිසා කයේ ඇති වෙන වෙහෙසකර බව එයාට තීන මිද්දේ ඇති කරන්න හේතු තව මේ සම්බන්ධ ගොඩාක් කාරණා මහානායක හඳුරු පැහැදිලි කරන වට කතාවල තියෙන මේ තීන මිද්දේ ඇතිවීමේ මූලික හේතු දුරු කරන්නේ කොහොමද මේවා පිළිබඳව මහානායක හඳුනාගේ 44 ආකාර විපස්සනා භාවනාව පොතේ වෙනම නීවරණ පැහැදිලි කරන කාණ්ඩේ ඒව ගැන හඳුන්වනවා මෙතනත් දක්වනවා ඒ ටික අපිට ඇත්තටම ගිලිහුණා කොහොම හරි පමණට වඩා ආහාර වැළඳීමය අපත්‍යාහාර ගැනීමය යැපෙන පමණට ආහාර නොලැබීමය අපත්‍ය ඍතුගුණ යනාදිය නිසා තීන මිද්දේ ඇතිවේ ඒ කොටස ගිලිහුණා එතකොට ඒ ඒ කියන්නේ අර තීන මිද්ද ඇතිවීමේ ඇතම් කාරණා. ඊළඟට භත්ත සම්මදෝ. භත්ත සම්මදෝ කියලා කියන්නේ ආහාර අනුභවයෙන් ඇතිවෙන කයේ තෙහෙට්ටු ගතිය. ඒ ආහාර ජීර්ණය සඳහා ශක්තිය යෙදෙනකොට ඒ ඇතිවෙන බර ගතිය, තෙහෙට්ටු ගතිය අපි සති සම්පජඤ්ඤයෙන් තොරව ගත්තොත් තීන මිද්ද ඇති වෙන්නට හේතු වෙනවා. ඊළඟට කයේ මැලි බව, ඈනුම් යන ගතිය, ඇඟමැලි කඩන ගතිය. මේවා පවා අපි යෝනිසෝ මනසිකාරයෙන් තොරව ගත්තහම අපට තීන මිද්ද ඇති වෙන්න හේතු වෙනවා. ඒ වගේම ඒ වගේ අලස පුද්ගලයන් ඇසුරු කිරීම ආදිය ඒ බඳු විවිධ හේතු තියෙනවා මේ තීන මිද්ද ඇතිවීම සඳහා. අනිත් එක ඔබ අපේ හඳුරන්නේ බොහොම හොඳ පැහැදිලි කිරීමක්. ඔබ වහන්සේ අර ගල්දුව ආරණ්‍යයෙන් ඉගෙන ගත්ත පාඩම ඒක මේ ලොකු දෙයක් අපේ හැඳුනනේ මට තේරෙන විදිහට. ඒ කියන්නේ දැන් අපි දැන් දන්නේම නැතුව හැඳුනනේ ඒ කියන්නේ අපි නිදා ගන්නවනේ ඊට සම්බන්ධව අකුසලයක් වෙනවා. ඒ කියන්නේ මං කියන්නේ නිදා ගන්න එකම එක විදිහකට පුරුද්දත් එක්ක අකුසලයක් වෙලා තියෙනවා. අර මේ ආරණ්‍යවාසී ඔව් ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලා එක දැනගෙන කියන්නේ අකුසලයේ අඩු කරගන්න විධිවිධානයක්නේ කරලා තින්නේ අපේ හැමදෙරනේ. ඒක ඔබවහන්සේ දේශනා කරපු එක ලොකු දෙයක්. ඔව් අකුසලයක් කියනකටත් වඩා හොඳයි ඒක නීවරණයක් කියන එක. දැන් අකුසල් කියවහම කෙනෙකුට ඒ අකුසල චෛසිකයක් තමයි තීන මිද්දේ කියන්නේ අකුසල චෛසිකය. නමුත් අර අකුසලයක් කියනකොට එකපාරට කෙනෙකුට හැංගෙන්න පුළුවන් නේ නිකන් ලෝකෙට කෙරෙන හානියක් වගේ එහෙම පැත්තක් ඒක නෑ. හැබැයි තමන්ගේ මනස දැන් අපි කතා කළේ අකුසල චෛසික ගැන. ඒ නිසා අපිට ඒක අකුසලය කියන නමෙන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය ලෝකයාට ඒක තේරෙන වචනේ තමයි ඒක නීවරණ ධර්මයක් මනසේ ඇති වෙන. එහෙම නැත්නම් ක්ලේශයක් මනසේ ඇති වෙන. ඒ ක්ලේශයට වසඟ වෙලා තමයි කායික අවශ්‍යතාවයට ඉඩ දෙන්නේ. හැබැයි විශේෂයෙන් අරිදම්ම හාමුදුරුවෝ වගේ ඉතින් හැම ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේ නමක් මේවා තේරුම් අරන් පුහුණු කරනවද දන්නේ නැහැ. හැබැයි අරියදම්ම ස්වාමින් වහන්සේ ඒ වගේ දේවල් ගැන බොහොම සැලකිලිමත්ව හොඳට පුරුදු පුහුණු කරපු කෙනෙක්. ඉතින් ඇත්තටම උන්වහන්සේ හමු වීමෙන් මට ලැබුණු වාර දෙකක් හෝ තුනක් මම මුණ ගැහිලා තියෙන්නේ. ඒ හමු වීමෙන් මගේ ජීවිතේ ලැබුණු ලොකුම වටිනාම ත්‍යාගයක් තමයි උන්වහන්සේගෙන් ওই වචන කීපය. එහෙම අපේ අඳුරනේ අර එක විදියක ඒ කියන්නේ සමහරට ඔබ වහන්සේගේ දේශනාවෙන් මට මුලදී එකපාරට නිකන් හිතුණා නිදා ගන්න එකත් අකුසලයක්ද වගේ එකක්. නමුත් ඒක ඔබ වහන්සේ පැහැදිලි කරනකොට ඒ උදාහරණ කල්දුවේ ආම්දුර කියපු දේ පැහැදිලි කරනකොට මට යට වුණා හරි ඒ කියන්නේ යම් කිසි ප්‍රමාණයකට මෙතන සම්බන්ධයක් තියෙනවා අපේ ඒ කියන්නේ නින්දේදී කුසලය කුසල සහගත සිතින් නින්දට යන එක ඒ වගේ අර ඒක හරි වැදගත් වැඩක් කියන එක අපේ හඳුරන්නේ. ඒක ඔබ වහන්සේ පැහැදිලි කරපු එක ලොකු දෙයක්.